පළවෙනි අවුරුද්දේ නිසා මොකද වුනේ මම සිංහල විෂයෙන් අසමර්ථ වුණා. හරි? මොකද්ද විශේෂයෙන්ම ව්‍යාකරණ. ඉතින් මම ඇත්ත වශයෙන් ව්‍යාකරණය ගැන ඒ තරම් කැමැත්තක් තිබුණෙත් නෑ. මේ කියන්නේ ක්‍රියාකාරණේ අතෑරියම නෙමෙයි. නමුත් විෂයක් හැටියට මම කීපලක සටහන් කරා. හොඳ ගුරුවරයෙක් හිටියා මේ ආචාර්ය විජේරත්න කියලා. හොඳට සිතත් සංග්‍රහ ඉගෙනුවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඒක අහගෙන හිටියා මිසක් කවුදට දන්න මේක කරනවා මිසක් මගේ උනන්දුවක් තිබුණේ නැහැ. ඒක නිසා පළවෙනි අවුරුද්ද පළවෙනි වතාව මේ අසමර්ථ වුණා. සිංහලෙන්. අනිත් එක පාලි සංස්කෘත සාමාන්‍ය පාස් වුණා. ඒකේ ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් මොකද කරන්න තියෙන්නේ මට ඊළඟට ඊළඟ එකේදී මම මගේ යාළුවෙකුගෙන් එම සටහන් එම අරගෙන කොහොම හරි ඒ විෂය වැඩිපුර කරලා එකත් සමත් වුණා. නේද? එතකොට දැන් තියෙන්නේ ඒ කාලේ සිරිතක් දැනුත් තියනවද මන් දන්නේ විශේෂ කරන්න දෙන්නේ පළවෙනි අවුරුද්දේ හොඳට කරොත් තමයි. ඉතින් මේ දැන් මම හොඳට කළා නෑනේ එකවරක් අසමර්ථ වෙලානේ. ඉතින් මම මේ ආචාර්ය රත්සූරිය ළඟට ගිහිල්ලා කිව්වා මේ මට දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. මම මුල් මේකෙන් අසමර්ථ වුණා. මේ දැන් දෙවෙනි කෙනා සමත් වෙලා මට නමුත් විශේෂ සිංහල විශේෂ කරන්න ඕනේ කියලා. මට සිංහලට ආසාවක් තිබුණ නිසා. ඒ පාර එයා කල්පනා කළා ඉතින් වැඩි මේකක් නෑ මේ කිව්වා මේ වාක්‍ය රචනයක් ලියන් එන්නේ කියලා මාත්‍රකාවක් දුන්නා. ඉතින් සාමාන්‍ය වාක්‍ය රචන ලිවීම මට ටිකක් මේ පිහිටීමක් තියෙනවා. වාක්‍ය රචනයක් ලියන්න ගියොත් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දෙන්න. ලියලා ගිහින් දුන්නම ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. කරන්නයි කිව්වා. විශේෂ. එතකොට හැබැයි විශේෂ කරගෙන යනකොටත් තවත් ධර්මසිරි රත්සූරිය පන්ති වලට එන්නේ ඉස්සෙල්ලා මට එපා වුණා විශ්වවිද්‍යාලේ. කියන්නේ මම බලාපොරොත්තු විදියට නෙවෙයි නිකන් ඔය සසදාවේ මේවා මේවා කන්න එක මට ඒ තරම් ගැළපුණේ නැහැ. ඉතින් මං හිතුවා එපාර මේක අතාරලා දාලා යන්න. ඇත්ත වශයෙන්ම මගේ මිත්‍ර ඔයත් දන්නවා ඇති ධර්මසිරි ඒකනායක එයත් එක්ක මම එපාර එකට මේ හිටියා දෙන්න හුඟක් ආభాෂය ලැබුවා එයාට කිව්වා මට බෑ ඇයිසේ මේක කරන්න මේ මං යනවා යන්න කියලා නෑ නෑ ඕක කරලා මෙයා දාලා යනවා කියලා එයා බල කළා ඉතින් මම එපාර ඒකත් පිළි අරගෙන හිටියා එපාර මේ මේ ආචාර්ය රත්සූරි ළඟට ආවම ඒ පාර ටිකක් මට කැමති වුණා එයාගේ චින්තනයේම ඇල්ලුවා එතකොට ඊළඟට මේ ඉතින් තව ප්‍රශ්නයක් එන එක ඒ තරම් රත්නසූරිය මැරුණා අපේ විභාග තියෙන කාලේ. ඉතින් ඒක මට ලොකු මේ බලපෑමක් වුණා. මම ඒ මොකද එයා එක ටිකක් වැඩි කතා බහ නැති වුණාට එයාගේ අගය කරන එකයි එයාත් මා ගැන පොඩි පැහැදීමක් තිබුණා. කියන්නේ අපේ ඉතින් ඒ පාර කොහොම වුණත් මේ තේ කාලේ හැටියට පන්ති දෙනෝනේ ඉතින් අපිට ඇත්ත වශයෙන් ඒ කාලේ ටිකක් මේ කෙනිහිරකම් කළා අපි රත්නසූරියගෙම ලැදියෝයි එහෙම නැත්නම් රත්නසූරිය අනුගමනය කරන අය කියලා ඊට පස්සේ ආපු කට්ටියගෙන්. නේද? ඒක නිසා ඉතින් මටයි අර එස්.ටි. සමර්සිංහ කියලා මගේ යාළුවෙක්ම සංස්කෘතියේ හිටියේ. එයාටයි තව තවත් ඒ වගේ කට්ටිය කීප දෙනෙකුට සාමාන්‍යයෙන් පාස් කර තුන්වෙනි ශ්‍රේණිය. ධර්මසිරියේ එක නායකට විතරක් දෙවෙනි ශ්‍රේණියක් දුන්නා. නමුත් ඇත්ත වශයෙන් ඉතින් මං සාමාන්‍ය දන්න හැටියට අපි එකට වැඩ කරාට එයාට පළවෙනි ශ්‍රේණියක් වටිනවා. ඉතින් අපට නම් දෙවෙනි ශ්‍රේණියක් දුන්නට කමක් නැහැ. ඒ මොකද මේ මට්ටමට ආවා. නමුත් ඒක වෙන එකක්. ඉතින් මේ දවස්වල අපි මේ ශ්‍රේණි ගැන හිතන්නේත් නැහැ. විභාගේ පාස් වෙනවද කියලාවත් හිතන්නේ නැහැ. ඒ තරම් කියන්නේ ඒක ගැන මේ දැන් අද වෙනම් විභාගමනේ විභාග ගැන මේ කිසිම උමනාවක් නැහැ. අත වශයෙන් මම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නකොට මේ පාඨපොත් පෙළපොත් මොකුත් තිබුණේ නැහැ. මම අර ධනුසිරි ඒකනායක මහත්තයාගේ පොතුයි මේවා මේ අරගෙන යන්තම් මේ ඒක ඒ වෙලාවට පිරිමා ගත්තා. කොහොම වුණත් ඉතින් දැන් ඉවර වුණානේ. ඔකයි ඉතින් විශ්වවිද්‍යාලේ වෙන කිය යුතු වැඩක් තියෙන්නේ අපි ටිකක් සිංහල සමිතිය කියලා තිබුණා. ඒක ටිකක් නංවන්න උදව් වුණා. නංවන්න උදව් වෙලා අර පියවර කියලා සංග්‍රහයක් ගහලා ඒක පස්සේදී හුඟක් කල් ගැවුව දැනුත් තියෙනවද මන් දන්නේ ඒක ආරම්භ කරන්න මම හුඟක් උදව් දුන්නා සමරසිංහ තමයි ඒකට සංස්කාරක හැටියටපත් කරගත්තේ එතකොට හැබැයි අපි අර ධර්මසිරි ඒකනායකයි මායි ගෙදරදී විතරක් නේ විශ්වවිද්‍යාලයට ආවමත් අපි සාහිත්‍ය ඒව මේවා ගැන තමයි නිතර භාවිතය කරේ වෙන මේවා නෙවෙයි. ඒ වගේම මේ විෂයමාලා හැදීම විෂයමාලා නඩත්තු කිරීම ළමයි දේශනවලට එනවද කියලා බලන එක අතරමැග කරන ඇගැයීම් ඒ වගේ ඉගැන්වීම් ඒ වගේ ඉගැන්වීම් රටාවක් තිබුණ නැද්ද ඒ කාලේ ඒ කාලේ තිබිච්ච ඉගැන්වීම් රටාව ඒ කාලේ ඉගැන්වීම් රටාව ওই තරම් කියන්නේ ලකුණු ගැන විභාග ගැන ඒ තරම් මේ බලපෑමක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන් සමහර අය මේ විශ්වවිද්‍යාලෙ දෙන කතිකා සාමාන්‍ය හැමෝම වගේ දේශනවලට එනවා. මේ මට මතක් වුණේ ඒක කියනකොට ආනන්දෙදී ඒ දේශන කරනකොට සමහර ළමයි මන්න ඒ තරම් කරේ නෑ මේ එන්නෙත් නෑ සමහර වෙලාවට සමහරු විහිළුවට දැන් මේ වෙනනම් කියනවා. සමහර එක එයා ඒ ගුරුවරයා පස්සේ විශ්වවිද්‍යාලයේදී මටත් ඉගෙනුවා. ඉතින් එච්චර සාමාන්‍ය දක්ෂ ගුරුවරයෙක් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් අත් වශයෙන් එක්තරා අන්දමකින් මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කලකිරුණා. ඒකයි මට එපා වෙලා යන්නවා කියන්නේ. මේ ආචාර්ය රත්සූරිය ආවට පස්සේ ඉගෙනීම් ක්‍රමේ මට හිතට ඇල්ලුවා. ඒ කියන්නේ ඒක සම්මන්ත්‍රණ තියලා එක එක්කෙනා ලව්ව විෂය ගැන ලියවලා ආයිත් සාකච්ඡා කරලා ඒ වගේ සෙමිනාස් වගේ නේද එතකොට සාමාන්‍ය මේ සසදාව මේ වගේ පොත් ගැන 아무තු දෙයක් ඉගන්නන්න කියන්නේ සාහිත්‍ය ਵਿਚාරي තිබුණෙම නැහැ සාහිත්‍ය ਵਿਚාරي තිබුණේ යන්තම් මේ රත්සූරියගේ දේශනවලදී විතරයි ඒත් අපිට මේ මේ කියන්නේ නිබන්ධ තිබුණේ නෑ ඒකට. කියන්නේ ඉතින් අපි ඒක ටිකක් මාධිකමක් හැටියට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ. ඉතින් පස්සේ නම් ඇති ඇති වුණා සාහිත්‍ය වීම. ඒ කාලේ හැටියට ඒක ඉතින් අපිම හදාගත්ත සාහිත්‍ය කටයුතුයේ මේවා. කොළඹ තිබිච්ච ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ තියෙන කාලේද සර්ලා ඇතුළත් වුණේ එහෙම නැත්නම් පෙරදිනේට ගෙනිච්චා නෑ කොළඹ කොළඹ තියෙද්දි ඇතුළත් වෙලා කොළඹින්ම ඉවර වුණා අපේ වෙන කට්ටිය අපිත් එක්ක හිටපු සමහර අය පේරාදෙණි ගියා. එතකොට එක අතකින් මං සතුටු වෙනවා පේරාදෙණියට වැඩිය කොළඹ විශ්වවිද්‍යාලයේ හොඳක් තියෙන්නේ කො පේරාදෙණියේ එක්තරා නිකන් ගාල් කිරීමක් වගේ. කියන්නේ අපිට මේ නිදාස තිබුණා වුණ හැටියට මේ යන්නේ එන්න එක එක දේවල් කියන්නේ මේ දැන් අතන දෙනකොට එක්තරා මේ බෝඩින් හවුස් එක වගේ අර ප්‍රධාන පිළිවෙලට පොදුවේ රට ඔබ හඳුනන්නේ සිංහල මහාචාර්යවරයෙක් හැටියට සාහිත්‍ය සහ කලා විෂයන් සම්බන්ධව මැදිහත්තු අයෙක් හැටියට මම කැමති ඔබ අධ්‍යාප විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කාලයේ සිංහල අධ්‍යනාංශ මොන ආකාරයකින්ද පැවතියේ කියන කාරණය පිළිබඳව තොරතුරු දැනගන්න. හොඳයි. ඇත්තටම මම මාව හඳුනන්නේ මහාචාර්යවරයෙක් හැටියටම නෙවෙයි. ඒ මොකද මාව හඳුනන්නේ සංස්කෘති සංස්කාරක වගේ. මම ඇත්ත වශයෙන් ඒ තරම් ආචාර්යමයවත් යොදන්නේ නැහැ. ඉතින් ඒ වුණත් මම මේ විශ්වවිද්‍යාල කීපයක අත්දැකීම් තියෙනවා. සිංහල අංශේ වුණත් මේකයි තියෙන්නේ කාලේ පැවතුනේ මේ එතකොට අපි සාමාන්‍ය පැරණි සම්භාවනීය සාහිත්‍ය ග්‍රන්ථ උගන්වනවා. එතකොට මේ ව්‍යාකරණය කරනවා ඊළඟට පරිවර්තන කරනවා ප්‍රධාන වශයෙන් ඕවා ඒ මොකද පරිවර්තන අවශ්‍ය වුණේ ඒක ඒ කාලේ ද්විභාෂික කාලයක් දැන් සිංහල ඉගැන්වුවෙත් ඇත්ත වශයෙන් ඉංග්‍රීසියෙන් එතකොට පරිවර්තනයේ අවශ්‍යමයි හැබැයි අවාසනාවට ඒ කාලේ ਵਿਚාරයේම තිබුණේ නැහැ ඒක අපි ටිකක් ඒ කාලේ ਵਿਚාරයේ ඕන අපි එහෙම නැත්නම් නූතන සාහිත්‍ය ඕන අපි ඒක ටිකක් මේ රුස්සන්නේ නැතුව ගියා. කියන්නේ පරණ බුත් සරණ ඒව මේවා ගැනම ඉතින් අපිට ඒ තරම් උනන්දුවක් තිබුණේ නැහැ. මම හිතන්නේ දැන් උනත් ඒව උගන්වනවා නම් උගන්වන ක්‍රමේත් ලොකු දෝෂයක් තිබුණ බව අපිට දැන් පේනවා. දෝෂය මොකද්ද? ඇත්ත වශයෙන්ම ඒක පොත කියවනවා. අර අමාරු වචන මේවා ගන්නවා. ඊළඟට මේ සමාන ඕනනම් ඉංග්‍රීසියෙන් ටිකක් මේ තේරුම් ගන්නවා. ඉංග්‍රීසියෙන් කරන නිසා ඒක ඇත්තටම මම අද හිතන්නේ ඒක නෙවෙයි සාහිත්‍ය මේ ਵਿਚාරය කියන්නේ සිංහල භාෂාව ගන්නන එක. ඒකට භාෂාව හා සාහිත්‍ය එකට යන්න ඕන. කියන්නේ ව්‍යාකරණ ගැන ව්‍යාකරණ අතාරින්න ඕන නෑ. නමුත් ව්‍යාකරණයට ප්‍රධාන තැනක් දීම නෙවෙයි ව්‍යාකරණේ හුරු වෙන්න අරින්න ඕන. දැන් අපිට ඇත්තටම මේ සාමාන්‍ය ව්‍යාකරණයේ කියලා මුල ඉඳලාම ඒ තරම් සිංහල ව්‍යාකරණයක් ඉගෙන ගත්තේ නැහැ. සිදත් සඟරාව වුණත් අර ඒක ඓතිහාසික වටිනාකමක් උඩ තමයි ශාස්ත්‍රීය කටයුත්තක් හැටියට ඒක ඉගෙනුවේ. ඒ කාලේ සිංහල විශේෂ කරන අය දෙමළ ප්‍රශ්න පත්‍රයකටත් උත්තර දෙන්න ඕන. හොඳේ. ඒකත් මගේ හුඟක් හිතට ඇලුවේ මේ එකක්. ඒ මොකද මේ කියන්නේ ජාතික මේවා සමගිය කරන්නෙම නෙවෙයි. සිංහල භාෂාව ඉගෙන ගන්න අය මේ දෙමළ මේකෙනුත් හුඟක් ආభాෂයෙන්ම ලැබලා තියෙන නිසා දෙමළ සාමාන්‍යයෙන් කියවන්න පුළුවන් තරමට මේ සාමාන්‍ය තේරුමක් ගන්න පුළුවන් විට ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ඒක ඇත්ත වශයෙන් හොඳ මේ එකක්. එතකොට ඒ කාලේ නොතිබුණු දෙයක් තමයි දැන් මම හිතන්නේ ඇත්ත වශයෙන් සිංහල හරි ඕනම අංශයක් ඉගෙන ගන්න කෙනෙක් මේ ඇත්ත වශයෙන් වෙන විෂයකුත් හොඳට අදාරන්න ඕන. දැත් වශයෙන් මේ සමහරු අපිනම් පාලි සංස්කෘතේම කරා ඊට වඩා හොඳයි අතවසේ ඉංග්‍රීසි කරපු අය ඊට වඩා ප්‍රයෝජනයක් තියෙනවා නමුත් ඒක අපට බාධාවක් උනේ නැහැ දැන් කාලේ නම් ඒක අවශ්‍යයි එහෙම නැත්නම් ඉංග්‍රීසි නැත්නම් වෙන මානව සංස්කෘතිය වගේ දෙයක් වෙන විෂයකුත් එක්ක යන්න වෙනවා ඒ මොකද දැන් කාලේ නම් ඒ කාලෙට වැඩිය මේ බහුශික්ෂණයක් තමයි අවශ්‍ය වෙන්නේ. භාවනා සමාරම්භක වැඩසටහන සඳහා අපි කැඳවා ගත්තේ ආචාර්ය අමරදාස වීරසිංහයන්. අද මෙම සාකච්ඡාව සඳහා අපට ලැබී තිබෙන කාලය මෙතකින් නිමාවටපත් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ මෙම සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට. ශ්‍රාවක ඔබට පුළුවන් මේ වැඩසටහන සඳහා ඔබේ අදහස් දක්වන්නට. ඒ සඳහා ලිපිණය මතක් කරනවා නම් නිෂ්පාදක සම්භාවනා සිංහල ස්වදේශීය ශ්‍රේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 යන ලිපිණයට ඔබට පුළුවන් තැපැල් මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්නට. ශ්‍රාවක ඔබ සමගේ පහන් සංවේගය සඳහා ලබන සතියේත් අපි සම්භාවනා සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා ඔබ සැමට සුබ දවසක්.